භික්ඛන්ත වන්නා කේවල කප්පං ගිජ්ජ කූතං ඕභාසිත්වා යේන භගවාති නුපසංකමින්තු උපසංකමිත්වා අභිවාදෙත්වා ඒකමං තං නිසීදින්සු තේපිකෝ යක්ඛා පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමං තං සිරෙන්ගු අපේ ගතේ භගවතා සද්දින් සම්මෝදින් සෝ සම්මෝදනියං කතං සාරණියං මන්තං නිදෙදෙන්සු මාපේගත්තේ යේන භගවා තේනං ජලින් පනාමෙත්වා ඒකමන්තං නිසීලින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවිත්වා ඒක මන්තං නිසෙදෙන්කෝ අපේ කච්චේ තුන්නි බුදා ඒක මන්තං සීලින් සූ ඒකමන්තං නිසින්නෝ කුස්සවනු මහරජා භගවන්තං ඒතදවෝච සංදේහි වන්දේ උලාරා රක්කා භගවතු අප්පසන්නා ජ්ජමායක්කා භගව අජ්ජ පමාදට්ටානා වේරමණියා ධම්මං දේසේති යේ භුයේන කෝපන බංතේ යක්ඛා අපටි විරතායේව පානාති පාතා

මජ්ජපමාදට්ඨානා ඒසං තං හෝති අප්පියං අමනාපං රාංගේ බාංතේ භගවතු සාවකාරං වනපත්තානි පංතානි පාටිසේවන්ති අපසද්ධානි අපනිග්ගෝසානි විජනවාතානි මනුස්සරාසෙයකානි පාටේ සල්ලාන සාරුප්පානී සත්ත සම්දේ උලාරායක්ඛා නිවාසිනෝ යීමත්මින් භගවතෝ පාවචනේ අප්පසංඝා සංඝ ප්‍රසාදාය උග්ගං ආතු බන්තේ භගවාතානාටියං රක්ඛං භික්ඛුනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං සුත්ති ආරක්කාය අවිංසාය පාසු විහාරායාති ආදිවාසී භගවාතුම් මේ භාවේන මතකෝ වෙස්සවනෝ මහරජා භගවතෝ අදිවාසනං විදිත්වා ආයං වේලායන් ඉමං ආතානාටියං රක්ඛං අබාසී විපාසෙස නමතෝ චක්කුමං තස්ස සිරිමතෝ සිකේසපි නමතෝ සබ්බ භූතානුකම්පිනෝ නිස්සබොස්ස නමතෝ ඝාතකස්ස තපස්සිනෝ නමත්තු කකුතං ගස්ස මාරදේනා පමද්දිනෝ ගුණාගමනස්ස නමතු රාකනස්ස වුසීමතෝ කස්ස මස්ස මමත්තු විප්පමුත්තස්ස සබ්බදී සංගීරසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයි මං ධම්ම මදේසේසී සබ්බ දුක්ඛාපනෝදනං හේදාබිනිබ්බුතාලෝකේ යතා භූතං විපස්සිසොං දේජනාපි සුනා මහන්තායිත සාරදා උපදී සූර්යෝ ආදිත්‍යෝ මණ්ඩලීමා යස ජුග්ගච්ඡ මාස සංවරේ පිනිරුද්ධති යස දුග්ගදේ සූර්යේ දේවාෝච්චදී රහතෝ පිතත් ගම්බීරෝ සමුද්දෝ සරිතෝදකෝ දේවං නං තත් ජානං දේ සමුද්දෝ සරිතෝදකෝ සුවිතෝසා පුරිමාදිසා ඉතිහං ආචික්ඛති ජනෝ යං දිසං අබිපාලේති මහරජාය සස්සිසෝ ගන්ධබ්බානං ආදිපති දතරත්තෝ ඉති නාමකෝ මදිනච්ච ගීතේ ගන්ධබ්බේ පුරක්කතෝ උත්තාපිතස්ස භාවෝ ඒක නාමාති මේ සුතං වාසයේ කෝච ඉන්දනාමා මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං බුරදෝ නමස්සං මාන්තං විද සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම උසලේන සමෙක්කසී අමනුස්සාපිතං වංගංති සුතං නේතං අබින්නසෝ එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වං ධාම ගෝතමං විජ්ජාචරණ සංපන්නං බුද්ධං වං ධාම ගෝතමං वेदा बहुचङ्ग्टिमांसिकातिपतिनो लुद्धा चोराने कृतिका जना සා දක්ඛිනා දිසායිතිනං ආචික්කති ජනෝ යං දිසං අභිපාලේති මහරජාය සස්සිතෝ උම්බණ්ඩානං ආදිපදී විරුල්ලෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි කුම්බං දේහි පුරක්ඛතෝ උත්තාපිදස්ස භාවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ නමස්සංති මහන්තං ඊත සාරදං නමෝ දේ පුරිසාජඤ්ඤ නමෝ දේ පුරිසුත්තම කුසලේන සාමේකති යමනෝසාපිදං වන්දං තිසුතං නේතං අබින්නසෝ තස්මායේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං බුද්ධාචරණ සම්පන්නං බුද්ධං වන්දාමි ගෝතමං යත් චොග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චොග්ගච්ඡ මානස් දිවසෝ විනියොජ්ජති යස්ස චොග්ගතේ සුරියේ සංවරීති පවුච්චති ආදෝපි දත්ත ගම්බීරෝ සමුද්දෝ සරිදෝදකෝ එවං තත්ත ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ දෝසාපච්චි මාදිසා ඉතිනං ආචික්කති ජනෝ යං දිසං අභිපාලේති මහරජාය සස්සිසෝ නාගානං ආදිපති විරූපක්ඛෝ ඉති නාමසෝ රාමතේ නච්ච ගීතේ නාගේ පුරක්කතෝ පුත්තාබිදස්ස බහවෝ ඒක නාමාති මේ සුතං ආසීතින් දසේකෝච ඉන්දනාමා මහබ්බලා දේදාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ නමස්සන්ති මහං සංවිත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සාබේ දං වං දං තෙසුතං නේතං අබින්නසෝ ආත්මා එවං වදේමසේ ජිනං වං දත ගෝතමං ජිනං වං ධාම ගෝතමං විජ්ජාදරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං येन उत्तर कुरु राम् महारुसुदासनो අනුස්සාදත් දානං දීයම මා පරිග්ගා නතේ බීජං පවපංති නපිනියන්ති නංගලා කට්ට භාගි මංසාලින් පරිපුංජන්ති මානුසා අකරං අතුසං සුද්ධං සුගන්ධං තං දුලප්පලං පුඤ්ඤ කීරේ පචිත්වාන සතෝ පුඤ්ජංති භෝජනං ගාවින් එක කුරං කත්වානුයන්ති දිසෝ දිසං පසුං එක කුරං කත්වානුයන්ති දිසෝ දිසං විත්තිවානං කත්වානුයන්ති දිසෝ දිසං පුරිස වාහනං කත්වානුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කත්වානුයන්ති දිසෝ දිසං මාරවාහනං කତ୍වා නුයන්ති දිසෝ දිසං තේයානේ අබිරෝහිත්වා සම්වාදිසානුපරියන්ති පචාරාතස්ස රාජිනෝ හත්‍යානං අසයානං දිබ්බං යානං උපට්ඨිතං ආසාදාසි විකාචේව මහරජස්ස යසස්සිනෝ සසද නගරාහු අන්තලෙක්කේසු මාපිතා ආතානාතා කුසිනාතා පරකුසිනාතා නාත පුරියා පරකුසිතනාතා උත්තරේන කපිවන්තෝ ජනෝගමපරේනච නව නවතියෝ අම්බර අම්බරවතිය यो आलक मन्दानाम राजधानी वेरस गोपन मारिस महाराजस् नाम राजधानी अस्माकुवेरो महाराजा සවානෝදි පාවොච්චති පාච්චේ සම්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝතලා ඕජසි දේජසි තතෝජසි සුරෝ රාජා අරිට්ඨෝ නේමි රහතෝපි තත්ත දරණී නාමයතෝ මේඝා පවස්සංති වස්සායතා පතායන්ති සබාපිදත්ත බගලවදී නාමයත්ත අක්කා පයුරුපාසංදී තත්තනිච්ච පලාරුක්කා නානාදි ජගනායුතා මයුර කොංචා බිරුදා ගෝගිලා වී වග්ගු වී ඉවං ජීවක සද්දෙත්ත අතෝට්ටව චිත්තකා මුකුද්දකා කුලීරකා වනේ පොක්කර සාදකා සුකසාලික සද්දෙත්ත දණ්ඩමානව කානිච සෝබති සබ්බ කාලං සහ කුවේර නලිනී සදා ඒතෝ සා උත්තරා දිසා ඉතිරං ආචික්ඛති ජනෝ යං දේසං අබිපාලේති මහරජා යසස්සේසෝ යක්ඛානං අධිපති කුවේරයිති නාමසෝ අමතිනච්ච ගීතේ අක්කේ පුරක්කතෝ උත්තාපිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං චිදින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා ඒචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරදෝව නමස්සංති මහං තං වේත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමෙක්කසී අමනුස්සාවිතං වන්දන්ති සුතං මේ තං අභින්නසෝ තස්මායේවං වදේමසේ ජිනං වං දත ගෝතමං ජිනං වං දාම ගෝතමං විජ්ජාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං තී ඥායං කෝසාමාරිස ආටානාට්‍ය ආරක්කා භික්ඛුනං භික්ඛුනීනං නුපාසකානං උපාසිකානං මුත්‍ත්‍යාරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති යස්ස කච්ච සීමාරිස වික්ඛුස්සවා වික්ඛුනියාවා උපාසකස්සවා උපහාසිකාය වා අයං ආතානාති ආරක්කා සුග්ගිතා භවෙස්සති සමන්තා පරියාපුතා ලාභෙය ආලක මන්දාය රාජධානියා වත්තුං වාවා සංවා නමේ සෝමාරිස අමනුසෝ ලබෙය යක්ඛානං සමිතින් ගං තුං භික්ෂුණං මාරිස යමනුසා අනවයං පිනං කරේයං අවිවයිහං අපේසුනං මාරිස අමනුසා වාචාහි විපරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයොං ආපේසුනං මාරිස අමනුස්සා විත්තං විවත්තං සීසේ නිකොජ්ජයොං අපිස්සුනං ආරිස අමනුස්සා සතරාපිස්ස මුද්දං බාලෙයොං සාන්තිහි මාරිස අමනුස්සා චණ්ඩා රුද්දා රබසා दि्याङ्क्ति महाराजानां पुरितकानां आदियां ती महाराजानाम् පුරිසකානං පුරිසකානං ආදියං තී තේකෝතේ මාරිස අමනුස්සා මහරජානං අවරුද්ධානාම උච්ඡන්ති නියදාබිමාරිස සංයෝ මාගදස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගදස්ස ආදියන්ති රඤ්ඤෝ මාගදස්ස විසකානං ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති ඒකෝ දේමාරිස මාචෝරා සංයෝ මාගදස්ස අවරුද්ධානාම මුච්ඡන්ති ඒවමේව කෝමාරිස සංතිහි අමනුස්සා චණ්ඩාරුද්ධාරබසා තේනේව මහරජාණං ආදියන්ති කානං පුරිස කානං ආදියං දේ නමහරජානං පුරිස කානං පුරිස කානං ආදියං තී ඒකෝ දේ මාරිස අමනුසා මහරජානං අවරුද්ධානාම උච්ඡංති යහි කාචි මාරිස අමනුස්සෝ යක්කෝ වා යක්කිනී වා යක්ක පොතකෝ ආ යක්ක පොතිකා වා යක්ක මාමත්තු වා යක්ක පාරිසජ්ජෝ ආයක්ක පචාරෝ වා ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා ගන්ධබ්බ බෝධකෝ වා සංදබ්බ බෝධිකාවා ගන්ධබ්බ මහමත්තු ආගන්ධබ්බ පාරිසජ්ජෝ ආගන්ධබ්බ වචාරෝවා කුම්බන්ඩෝවා කුම්බන්ඩේවා කුම්බන්ඩ පොතකෝවා බාණ්ඩ පෝතිකාවා බාණ්ඩ මාමත්තුවා කුම්බණ්ඩ පාරිසජ්ජෝ ආකුම්බණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා නාගබෝධ ගෝවා නාගබ සුතිකාවා නාග මහමත්තු ආනාග පාරිසජ්ජෝ ආනාග පචාරෝ ආදුත් ජිතෝ බික්ඛුං වා බික්ඛුනින් වා උපාදකං වා සිකං වා ගච්ඡං තං වා අනුගච්ඡෙය්‍ය සිකං වා උපදිත්තේය ලෙසින්නම් වා උපනිසීදේය නිපන්නං වා උපනිපද්දේය යක්ඛානං මහයක්ඛානං සේනාපදීනං මහසේනාපදීනං උද්ධාපේතම්බං වික්ඛං දිතබ්බං විරවිතබ්බං නයං යක්ඛෝ ගන්නාති අයං යක්කෝ ආවිසති අයං යක්කෝ ඒදේති අයං යක්කෝ විහෙතති අයං යක්කෝ හිංසදී යක්කෝ විහිංසති අයං යක්කෝ නමුං ජදේති සතමේ සංයක්කානං මහායක්කානං ඒනාපදීනං මහා සේනාපතිනං මඤ්ඤෝතු නිරෝ යක්කානං මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං මුජ්ජාබේදබ්බං වික්ඛං දෙදබ්බං විරාවිදබ්බං අයං යක්කෝ ගන්නාති යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ ආරක්කා බික්ඛුණං බික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක්ඛාය අවිහිංසාය පාසු විහාරායා දානි මයං මාරිස ගච්ඡාම බහුකිච්ඡා මයං බහුකරණීයාති අස්ස දානි දුම්මේ මාරාජානෝ කාලං වඤ්ඤ දාතේ අතකෝ චත්තාරෝ මහරජා උත්ථායසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තර උද්ධායාසනා අපේ ගත්තේ භගවං තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා මද්දේවන්තරදායින්සු අපේ කච්චේ භගවතා සම්බින් සම්මෝදින්සු සම්මෝදනියං කතං සාරාණියං සාරෙත්වා තත්තේවං පර ධායින්සු අප්පේගත්තේ යේන භගවා තේනං ජලින් පනාමෙත්වා මද්දේවාන්තර ධායින්සු අපේ තාච්චේ නාම ගොත්තං සාවෙත්වා සත්‍යේ රක්ඛං තපෙත්වා දුද්දසං ගුංගං තපෙත්වා චතුද්දසං ඕවරණං තපෙත්වා යා අබේකං දවන්නා හේවල කප්පං නිජ්ජගෝඩං හෝවාසෙත්වා එනහං තේනුපසංකමෙන් සංකමිත්වා මං අභිවාදිත්වා ඒකමන්තං නිසීදෙන්සු ජීවිගෝ බික්කවේ යක්කා අපේ ගච්ඡේ මං අභිවාදෙත්වා ඒක මං සං නිසීදින් සෝ අපේ කච්චේ මම සද්දේ යෝජනියං කතං සාරාණියං වේදසාරෙත්වා ඒකමං දං නිසීදින්සු අපේ කච්චේ නාමේ අපේ කාච්චේ

යානියා ධම්මං දේශේදී අදින්නා දානා වේරමණියා ධම්මං දේශේති ආමේසු මිච්ඡාචාරා දානියා ධම්මං දේශේදී මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති බුයේන කෝපන බන්තේ යක්කා අප්පටි විරතායේව පානාති පාතා අප්පටි විරදා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පති විරතා සුරාමේරය මජ්ජපමා දත්තානා සංතං හෝති අප්පියං නමනාබං සංදී බන්තේ භගවතු තාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවං කී අපසද්දානි අපනිග්ගෝසානි විජනවාදානි මනුස්සරාය සේයකානී පාටිසල්ලාන සාරුප්පානී තත්ත සම්ති උලාරායක්ඛා නිවාසිනෝ යේමස්මින් භගවතෝ වචනේ අප්පසන්නා තේසං පසාදාය ගන්නාදු බං දේ භගවා ආදානාදයන් රක්කං භික්ඛෝ නං භික්ඛුනී නං උපාසකානං උපාසිකානං ගොත්තිආරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති ආදිවාසේසින් කෝවාං භික්කවේ භාවේන අතකෝ භික්ඛවේ විස්සවනෝ මහරජා මං ආදිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආදානාඩයං රක්කං අබාදී විපස්සිස්ස නමත්තු චක්කුමං තස්ස සිරීමතෝ සිරිස්ස බිනමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස භුස්ස නමත්තෝ නහත කස්ස තපස්සිනෝ නමත්තු කකුසං දස්ස මාරසේනාපමද්දිනෝ ඕනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස උසීමතෝ අස්ස වස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස තිරීමතෝ යෝයි මං ධම්ම මදේසේදී සබ්බ දුක්ඛ බනුදනං ये चापि निभूता लोके अथा भूतां विपास्सितुम् ये जनापि सुना महाङ्कावीत शारदा हितं देव मनुसानम् අයං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සංපන්නං මාං tang විද සාරදං යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස් දුග්ගච්ඡ මානස් සංවරේ විනිරෝධදී යස්ස චුග්ගසේ සුරියේ දිවසෝති පවුච්චති රාදෝ බිදත්ත ගං බීරෝ සමුද්දෝ සරිදෝදකෝ එවං නං තත්ත ජානති සමුද්දෝ සරිතෝදකෝ හිතෝ සාපුරි මාදිසා නිදිනං ආදික්කදී ජනෝ යං දිසං අභිපාලේති මහරජාය සස්සිතෝ සම්බ්බානං ආදිපදී නඩ රාට්ඨෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේ ගන්ධබ්බේ පුරක්කතෝ සාබිදස් බහවෝ ඒක නාමාදීමේ සුදං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා වේදාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං පුරතෝ නමස්සන්ති මහං තං ඊත සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ දේ පුරිසුත්තම කුසලේන කසී නමනොස්සාබිදං වන්දං තෙසුතං නේදං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං මිච්ඡාචරණ සංපන්නං බුද්ධං වං ධාම ගෝතමං යේන පේතා පවුච්ඡන්ති පිසුනා පිට්ටි මංසිකා වානාදි බාදිනෝ ලුද්දා සෝරානේකතිකා ජනා ඊතෝ සාදක්ඛිනා දිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අබිපාලේති මහරජාය සස්සසෝ වණ්ඩානං ආදිපති විරුල්ලෝ ඉති නාමකෝ දිනත්ත ගීතේ කුම්මාණ්ඩේ පුරක්කතෝ පොත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතින් දසේ ගෝච ඉන්දනාමා මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනං නුරදෝ වේ නමස්සං දේ මහං තං වේද සාරදං නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම සාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ අස්මායේ වං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වං ධාම ගෝතමං විජ්ජාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං දුග්ගච්ඡති සූර්යෝ ආදිච්ඡෝ මණ්ඩලේ මා යත් දුග්ගච්ඡ මානස්ස දිවසෝපි නිරුජ්ජති යස දුග්ග දේ සූර්යේ සංවරේති පවොච්චති රහතෝපි තත්ත ගම්බීරෝ සමුද්දෝ සරිතෝදකෝ ඒවං නං තත්ත ජානං තේ සමුද්දෝ සාරිතෝද කෝ ඒතෝ සපච්චිමා දිසායිතිනං ආචික්ඛති ජනෝ යං දිසං අබිපාලේති මහරජාය සස්සසෝ නාගානං ආදිපති විරූපක්ඛෝ ඉති නාමසෝ නම දිනච්ච ගීතේ නාගේ පුරක්කතෝ උත්තාපිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං නසීතින් දස ඒකෝච ඉන්ද්‍රනාමා මහබ්බලා ඒචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බංගුණං ගුරතෝ වේ නමස්සං දේ මාං තං වේද සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම සලේන සාමෙක්කසේ මනුස්සාපිතං වන්දන්ති සුතං ඒතං අබින්නසෝ තස්මායේ වං වදේමසේ දිනං වං දත ගෝතමං දිනං වං දාම ගෝතමං විජ්ජාචරණ සංපන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර ගුරුරං මහානේරු සුදස්සනෝ මනුස්සා තත්ත්‍ජායන්ති යමමා පරිග්ගහා නතේ විජං භවබං දේ නබිනියං දිනංගලා කට්ටපාසිමං සාලින් පරිබුංජංති මානුසා නකනං අතු සංසුද්ධං සුගන්ධං තණ්ඩුලප්පලං තුම්බි කීරේ පචිත්වාන තතෝ බුංජන්ති භෝජනං ගාවිංගේක ගුරං කତ୍වා නුයන්ති දිසෝ දිසං පසුං ඒක කුරං කත්වානුයන්ති දිසෝ දිසං නිත්‍ය වාහනං කත්වානුයන්ති දිසෝ දිසං පුරිස වාහනං කත්වානුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කତ୍වා අනුයං දෙදිසෝ දෙසං කුමාර වාහනං කତ୍වා අනුයං දෙදිසෝ දෙසං යානි අබිරුහෙත්වා සබ්බා දිසා අනුපරියංති පචාරාතස්ස රාජිනෝ අත්තියානං අස්සයානං දිබ්බං ඥානං උපත්තිතං නාදානාදා ගෝසිනාදා කුසනාදානාත පුරියා වර කුසිතනාටා උත්තරේන කපීවන්තෝ ජනෝගමපරේන ච නව නවතියෝ नाम राजधानी वे रस गोपन मारिस महाराजस विशाना नाम राजधानी अस्मा कुहेरो महाराजा विश्ववानोति පෞච්චදී පච්චේ සන්තෝ පකාසෙන්ති තතුලා තත්තලා තතෝ තලා ඕජසි දේජසි තතෝජසි සුරෝ රාජා අරිට්ඨෝ නේමි රහතෝ පිතත්තදරණී නාම යතෝ මේනා පවස්සන්ති වස්සායතෝ පතායන්ති සමාබිරද්ද වගලවදී නාම යත්තයක්ඛා වයුරුපාසංසේ තත්ත නිච්ච පලාරොක්ඛා නානාදි ජගනායුතා මයුරගොං චාබිරුදා ගෝගිලා වී වග්ගු වී ඉවං ජීවත සද්දෙත්ත අතෝෂ්ඨවක්චිත්තකා මුකුත්තකා කුලීරකා වනේ බොක්කර සාධකා සාලික සද්දෙත්ත දණ්ඩමානව කානිච ඕමති සබ්බ කාලං සා කුහෙර නලිනී සදා ඉතෝ සා උත්තරා දිසා ඉතිනං ආචික භික්ඛති ජනෝ යම් දිසං අබිපාලේදී මහරජාය සාසිසෝ යක්ඛානං අධිපති කුවේරෝ ඉති නාමකෝ රමදිනච්ච ගීතේ යකේ පුරක් දෝ උත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං නසීතින් දසේ කෝද ඉන්ද නාමා මහබ්බලා ते चापि बुद्धं विश्वान् बुद्धं आदित्य बन्धुनाम् दूरतो विनमस्सन्ति मां तं वित् शारदम् නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කුසලේන සමෙක්කසී අමනුස්සාපිතං වංගං දිසුතං ඒතං අබින්නකෝ තස්මා එවං වදේමසේ දිනං වන්දත ගෝතමං දිනං වං දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වං දාම ගෝතමං තී අයං කෝ සාමාරිස ආදානාටය ආරක්කා වික්ඛුණං වික්ඛුනීනං උපාසකාණං උපාසිකාණං ගුත්තිආරක්කාය අවිහිංසාය පාතු විහාරායාති යස ගච්ඡති මාරිසේ භික්ඛුසවා භික්ඛුනියාවා උපාසකස්සවා උපාසිකායවා සංඝාදානාදේ ආරක්කා සුග්ගයිදා භවෙස්සදි සමන්තා පරියා පුතා සංකේ අමා නක්කෝ වා යක්කිනී වා යක්කබෝතකෝ වා යක්කබෝතිකා වා යක්කමාමත්තෝ වා යක්කපාරිසජ්ජෝ වා යක වාචාරෝ වා ගන්ධබ්බෝ වා ගන්ධබ්බී වා ගන්ධබ්බ බෝධගෝ වා ගන්ධබ්බ බෝධිගාවා ගන්ධබ්බ මහාමත්තෝ වා ගන්ධබ්බ පාරිසජ්ජෝ වා ගන්ධබ්බ පචාරෝ වා මණ්ඩෝ වා වන්නේවා කුම්බණ්ඩ පෝතකෝවා කුම්බණ්ඩ පෝතිකාවා කුම්බණ්ඩ මාමත්තෝවා කුම්බණ්ඩ පාරිසජ්ජෝවා කුම්බණ්ඩ පචාරෝවා නාගෝවා නාගිනීවා මහා මත්තු ආනාග පාරිදජ්ජු ආනාග පචාරෝ ආදුත් දිත්තෝ ගච්ඡං තං වානු ගච්ඡෙය්‍ය තං වා උපදිත්තේය නිදින්නම් වා නිදීදෙය්‍ය නිබන්නං වහා උපනිපද්දෙය්‍ය නමේ සෝමාරිස අමනොස්සෝ ලබෙය්‍ය සුවා නිගමේ සුවා සක්කාරං වා ගරුකාරං සෝ මාරිස අමනොස්සෝ ලබෙය්‍ය ආලක මංගාය ආජරානියා වත්තුං වාසං වා නමේ සෝ මාරිස අමනොස්සෝ ලබෙය්‍ය යක්කානම් සමිතින් ගං තුං අපේසු මං මාරිස අමනොස්සාන වයං පිනං කරෙයුං අවිවයිහං අපේසු නං මාරිස අමනොස්සාන අත්තායි විපරිපුන්නාහි පරිභාසාහි පරිභාසෙයුං භික්ඛුණං මාරිස යමනුසා අරත්තං විපත්තං සීසේ නික්කොජ්ජයං භික්ඛුණං මාරිස යමනුසා සත්තදා පිස්ස මුද්දං පාලෙය්‍යං දේවාරිස මනුසා චණ්ඩාරුද්ධාරබසා තේනේව මහරජාණං ආදියන්ති මහරජාණං විසකානං ආදියං තේ නාරාජානං පුරිසකානං පුරිසකානං ආදියං තේ කෝ දේවාරිස අමනුසා මහරජානං අවරුද්ධානාම බුද්ධං තේ යතාපි මාරිස රඤ්ඤෝ මාගදස්ස විජිතේ චෝරා නේනේව රඤ්ඤෝ මාගදස්ස ආදීයං තේ රඤ්ඤෝ මාගදස්ස පුරිසකානං ආදීයං තේ රඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදීයං තේ ඒකෝ තේ මාරිස මහාචෝරාරඤ්ඤෝ මාගදස්ස අවරුද්ධානාම උච්ඡන්ති මේව කෝ මාරිස සංවේ අමනුසා චණ්ඩාරුද්ධා රබසා හේනේව මහරජාණං ආදියන්ති මහරජාණං පුරිසකානං ආදීයං තේ මහරජානං පුරිසකානං පුරිසකානං ආදීයං තේ පොතේ මාරිස අමනුසා මහරජානං අවරුද්ධානාම වොච්ඡං තේ යහි කෝචි මාරිස අමනුසා යක්ක බෝධකෝ ආයක්ක බෝධිකාවා යක්ක මාමත්තෝ ආයක්ක පාරිසද්දෝ ආයක්ක පචාරෝ වා ගන්ධබ්බෝ ආ ගන්ධබ්බීවා ගන්ධබ්බෝ සබ්බ බෝධිකාවා ගන්ධබ්බ මහාමත්තු ආගන්ධබ්බ පාරිසජ්ජු ආගන්ධබ්බ පචාරුවා මණ්ඩුවා ගුම්බණ්ඩේවා කුම්බණ්ඩ පෝතකෝවා කුම්බණ්ඩ පෝතිකාවා කුම්බණ්ඩ මාමත්තෝවා උම්බණ්ඩ පාරසජ්ජෝවා උම්බණ්ඩ පචාරෝවා නාගෝ ආනාගිනීවා නාගබෝධකෝවා නාගබෝධිකාවා නාග මහාමත්තෝ ආනාග පාරිසජ්ජෝ ආනාග පචාරෝවා චිත්තෝ වික්ඛුං වා වික්ඛුනින් වා උපාසකං වා උපාසකං වා ගච්ඡන්තං වා අනුගච්ඡේය ත්‍රිදං වා උපදිත්තේය නිසින්නම් වා උපනිසීදෙය්‍ය තාන්නං වහා උපනිපාජ්ජය මේ සංයක්කානං මහායක්කානං සේනාපදීනං මහාසේනාපදීනං උජ්ජාපේතබ්බං වික්ඛං දිතබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිදති අයං යක්ඛෝ යේතේති අයං යක්ඛෝ වේතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ මුන්ද දේදේ අතවේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහසේනාපතිනං ඉන්දෝ සෝමෝ වරුණෝ ච භාරද්වාජෝ පජාපති නංගනෝ ගාම සෙට්ටෝච කින්නු ගංගෝ නිගංගොච වනාදෝ උපමඤ්ඤෝච දේවසූතෝච මාතලී ධනේ සබෝ සාතා ගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුතලින්දෝච විසාමිත්තෝ යුගංගරෝ ගෝබාලෝ දුප්පගේ දෝච ඉරිනෙත්තිච මංගියෝ සංජාල දණ්ඩෝ ආලවකෝ පජ්ජොන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මනිමානි චරදීගෝ අතෝ සේරිස්සකෝ සහ නිමේ සංයක්කානං මහායක්කානං හේ ආපදීනං මහා සේනාපතියං උච්චාපේතබ්බං ඉක්ඛං තේතබ්බං විරාවේතබ්බං අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විංසති අයං යක්ඛෝ නමුංජති අයං කෝ සාමාරිස ආටානා නාට ආරක්කා වික්ඛූණං වික්ඛුනීනං උපාසකානං උපාසිකානං බුද්ධිආරක්කාය අවිංසාය භාසු විහාරායාති අන්දජරානි මයං මාරිස ගච්ඡාම බහුගෙච්ඡා මයං බහුකරණීයාති යස්ස දානි තුම්හේ මහරජානෝ කාලං මඤ්ඤතාති මතෝ භික්ඛවේ චත්තාරෝ මහරජා උත්තායාසනා මං අභිවාදෙත්වා පදක්කේ නංකත්වා තත්තේවංතරදායින්සු තේපිකෝ වික්ඛවේ අක්ඛා උත්ථායාසනා අපේ අච්චේ මං අභිවාදෙත්වා පදක්කිනං ගත්වා තත්තේවංතරදායින්සු අබ්බේ ගච්ඡේ මම සද්දින් සංමෝදෙන්සු සංමෝදනියං කතං සාරානියං වීතිසාරිත්වා තාත්තේවංතර දායින්සෝ අපේ ගච්ඡේයං තේනං ජලින් පනාමෙත්වා තත්තේවං පෙර ධායින් ගූ අපේ ගච්ඡේනාම ගුත්තං සාවෙත්වා ඊකමං තත්තේවං පෙර 大英雄。 අපේගච්ඡේතුම් නිභූතා තත්තේවං කර ධායින් පඤ්ඤාද වික්කවේ ආදානාදියං රක්ඛං පරියාගුණාද වික්කවේ ආදානාදියං රක්ඛං ධාරේද වික්කවේ ආදානාදියං රක්ඛං අත්ථ සංහිතාය වික්කවේ ආදානාදියං රක්ඛං වික්ඛූණං වික්ඛුනීනං උපාසකානං උපාසිකා බුද්ධි ආරකාය අවින්සාය පාසු විහාරාසී භගවා අත්තමනාතේ වික්ඛු භගවතෝ වාසිතං අබිනන්දෝ